ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ මට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි දැන් පාරමිතාවල 10 සී අර කලින් ආන්සර්නේ අම්සර් කිව්වා අර සමහර වෙලාවට දැන් මෙතන බෙදලා තියෙනවනේ පාරමිතා සීල පාරමිතාව සහ නිෂ්ක්‍රම පාරමිතාව අතර තියෙන විශේෂ වෙනස මොකක්ද හඳුරන්නේ ඇයි ඒ පාරමිතා දෙකක් විදිහට ඒක තියෙන්නේ කියලා පාරමිතා කියන්නේ ඔව් සීල පාරමිතාවේදී අපේක්ෂා කරන්නේ ඒ අදාළ සංවරය. සංවරය කියලා කිව්වන් පස්සේ සංවරය කියලා කියනවා කරුණු දෙකකට එකක් තමයි අර අදාළ දුර්ගුණ කොටස යටපත් කිරීම හෝ දුරු කිරීම. අනිත් එක තමයි අදාළ ගුණ අවදි කිරීම සහ ඒවා වර්ධනය කිරීම. එතකොට ඔය ඔය දෙක තමයි සංවරය. දැන් අපි හිතමුකෝ අපි දැන් යම් කිසි කෙනෙක් ගැන කතා කරනකොට විනීත රියදුරන් එහෙම නැත්නම් සංවර රියදුරන් අපි කියලා කියනකොට ඒ සංවර බව කියලා කියන්නේ අදාළ පරමාර්ථයට බාධා වෙන දේවල් බැහැර කරලා කියන්නේ ඒ තමන්ගේ වෘත්තීය තුල නොකල යුතු දේවල් කරන්නේ නැතිව එතනට කල යුතු දේ කල යුතු දේ තමයි අදාළ ඉලක්කයට සුරක්ෂිතව මාර්ග නීති අනුගමනය කරමින් අදාළ කෙනා කැඳවාගෙන යන. නොකල යුතු දේ තමයි මාර්ග නීති කඩ කිරීම, ඒ වගේම Tamanටත් අනිත්යටත් හානි වෙන දේවල් නොකර සිටින්. අන්න ඒ වගේ සීලය කියන තැන, සංවරය කියන තැන එන්නේ නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. එතකොට ඒක මානසික වශයෙන් නොසිතිය යුතු දේ. ඒ කියන්නේ කයින් වචනයෙන් දැන් කායික වාචසික සංවරයයි සීලය කියන තැනට ඇවිත් තියෙන්නේ ඒකට ප්‍රධාන වෙන්නේ කයින් වචනයෙන් ලෝකෙට අනතුරු කරන්නේ නැතුව යහපත කිරීම. හැබැයි ඒකට මූලික වෙන්නේ මනසනේ. ඒ නිසා එයා මානසිකව සංවර වෙන්නට ඕනේ. අදාළ අනර්ථ යහපත સિદ્ધ කරන්නටත් අනර්ථය නොකර සිටින්නට සිතුවිලි හසුරුවා ගන්න. හැබැයි ඒක තමයි සංවරය. ඒ සංවරය කියන තැනට එන්න ඒ තැනත්තාට පුළුවන් වෙන්නේ මේ කියන නෛෂ්කාම්‍ය ගුණයන් වැඩෙන වැඩෙන ප්‍රමාණයට. දැන් නෛෂ්කාම්‍ය ගුණය හරියට වැඩුණේ නැත්නම් ඔහුට නොකල යුතු දේ දන්නවා වුණත් ඒක නොකර ඉන්න බෑ. මනස ඇතුලෙන් ඒවා ඉල්ලා හිටිනවා. ඉන්ද්‍රයන්ගෙන් ඒවා ඉල්ලා සිටින. ඉල්ලා සිටිනකොට ඔහුගේ ඇස අසංවර වෙනවා. කය අසංවර වෙනවා. වචනය අසංවර වෙනවා. සිතුවිලි අසංවර වෙනවා. එයි අර කාම සංකල්පනා මතුවෙනකොට. එතකොට නොකර සිටින්න කිව්වට නොකර ඉන්නත් බෑ. කරන්න ඕන කිව්වට ඒ කරන්න ඕන සංවරය එතන පවත්වා ගන්නටත් බෑ. එයි කායික මානසික වික්ෂිප්තතාවය නිසා. ඒ වික්ෂිප්තතාවය ඇති කරන්නේ අර කාමයන්ගෙන් මනස අවසන නිසා. ඒ නිසා සීලය නෛෂ්කාම්මයට උදව් වෙනවා වගේම නෛෂ්කාම්ම ගුණේ තියෙන ප්‍රමාණයට තමයි සීලය සංරක්ෂණය. දැන් මේ ටික ඔක්කොම කරන්න එතනත්තට ප්‍රඥාව නැමැති මානසික ප්‍රභාව තියෙන්නට ඕන. ඒතකොට මේ ප්‍රභාව නැතිනම් මේ කල යුත්තයි මේ නොකල යුත්තයි කියලා හඳුනා ගන්න බෑ. ඒතකොට සීලේදී නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම කියලා අපි කිව්වා උනාට නොකල යුතු දේ සහ කල යුතු දේ තේරුම් ගන්න මොකෙන්ද ප්‍රඥාව. ඊට පස්සේ වීර්ය පාරමිතාවේදී නොකල යුතු දේ නොකර හිටින්නට අවශ්‍ය කායික මානසික උත්සාහය. කල යුතු දේ කරන්නට අවශ්‍ය කායික මානසික උත්සාහය. ඒතර ඒක තමයි වීර්යය. අන්න ඒ වගේ මේ එක් පාරමිතාවක් අපි සම්පාදනය කරන්නට උත්සාහවත් වෙනකොට මේට අදාළ සමස්ත ගුණයන් අපේ මනස තුළ අවදි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒවා වෙන්වෙන් කරලා අපි හඳුනාගෙන තිබුණොත් විතරයි මේක ඇතුලේ මේවා ක්‍රියාත්මක වෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි නිතරම කතා කරන්නේ දැන් රසායන විද්‍යාව පිළිබඳව ඉගෙනගෙන තියෙන කෙනෙකුට තමයි ඖෂධයකින් රෝගයක් සුව වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක තේරුම් ගන්න හැම කෙනෙක්ම අර රසායන විද්‍යාව ගැන දැනගෙන තියෙන්නට ඕන නැහැ. හැබැයි ඒක තේරුම් අරන් තියෙන කෙනාට මේ ඖෂධ සංයෝගය හරියට වටහා ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය නැති කොටස් ඕනනම් ඉවත් කරන්නට පුළුවන්. අවශ්‍ය කොටස් වැඩි කරන්නට පුළුවන්. ඒ හැමදේම ඔහුට සැලසුම් කරන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ යන ගමනේදී මේවා වෙන් වෙන්ව හඳුනාගෙන තිබුණොත් තමයි ඒ හැම දෙයක්ම වැඩෙන හැටියට මනස පුහුණු කරන්න. එහෙම නැතිනම් අපි ඒවා වෙන් වෙන්ව හඳුනාගෙන නොහිටියොත් අපිට කොයිකද වැඩුනේ කොයිකද වැඩිලා නැත්තේ කියලා හොයාගන්න බෑ. එතකොට දැන් අර අපි එදා කිව්වේ එකම ඖෂධය දුන්නාම කෙනෙකුට රෝගේ සුව වුණා කෙනෙකුට සුව වුණේ නැහැ. එතකොට රෝගය ඒ ඒ ඖෂධයෙන් සුව වුණාම අපි ඒකට බොහොම ආවඩනවා ඒකට ගරු කරනවා මේ ඖෂධය හරි හොඳ එකක් කියලා. ඒකම දීලා තව එක්කෙනෙක් සුව නොවුනහම අපි ඒකට නිග්‍රහ කරනවා මේක වැඩක් නැහැ. අරයට හරි ගියාට ඒක මට හරි ගියේ නැහැ කියලා. ඇයි එහෙම වෙන්නේ? අපට අර ඇලීම් ගැටීම් වශයෙන් අපි අන්ත දෙකකට යන්නේ මේකේ සංයෝගයෙන් නොදන්න නිසා සංයෝගය දන්නවා නම් මේක සුව උනේ මෙහෙමයි කියලා අපිට අමුතුවෙන් බෙහෙතට වැඳ වැඳ ඉන්න ඕනේ මේක හේතුප්‍රත්‍ය වශයෙන් මෙන්න මෙහෙමයි සිද්ධ අපිට අමුතුවෙන් බෙහෙතට නිග්‍රහ කරන්න ඕනේ මේක සුව උන්නේ නැත්නම් මෙන්න මේ සාධකයේ මෙතන නැති නිසා. ඒ නිර්වාණගාමිනී මාර්ගයේදී අපේ මනස අපට විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්නේ කොතනද වැරදුනේ කොතනද අඩුව තියෙන්නේ නැත්තම් දැන් මේ මනෝභාවයන් එක්වනේ ක්‍රියාත්මක වෙන්නේ එකට ක්‍රියාත්මක වෙනකොට අපට සිද්ධ වෙන හැමතිස්සෙම අර්බුදයක් තමයි සමහර දේවල් අපට කරගන්න බෑ උදාහරණයක් හිටියට අපි හිතමු දැන් කෙනෙකුට සිහිය වැඩෙන්නේ නැහැ දැන් සිහිය වැඩෙන හාමුදුරනේ මට සිහිය පිහිටන්නේ සිහිය වැඩෙන්නේ මොකද්ද මේකට කරන්න ඕනේ ඉතින් මොකද්ද කරන්න ඕනේ කියලා එකපාර කියන්න බෑ ඒ තනත්තාගේ මනසේ මොන අර්බුදයෙන්ද මේ සිහිය පවත්වන්න බාධා කරන සමහර කෙනෙකුගේ කාමයෙන් සමහර කෙනෙකුට ද්වේෂයෙන් සමහර කෙනෙකුට මෝහයෙන් ඒ ඒ සිහිය පවත්වා ගන්න බාධා කරා. ඒතකොට මේ බාධා කරන කාරණේ මොකද්ද කියලා හඳුනාගෙන ඒක බැහැර කළොත් තමයි ඒ තනත්තට සිහිය වෙන්නේ. ඊළඟට සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව මන්දගාමී වෙනවා. එයි ඒ මන්දගාමී වෙන්නේ සද්ධාව අඩුකම නිසාද, වීරය අඩුකම නිසාද, ප්‍රඥාව අඩුකම නිසාද, මේ නෛෂ්කාම්‍ය ගුණය අඩුකම නිසා මොකක්ද එතන තියෙන අඩුව? අන්න ඒක හඳුනාගෙන වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ අර මනෝභාවයන් වෙන් වෙන්කොට ඒ චෛතසික ධර්මයන් හරියට වෙන් කරලා හඳුනගන්න.